समन्ता चक्रवालेषु अत्रागच्छन्तु ති තුම්හෙච බික්කවේ ආමිස දායාදා භවේයාත නෝ ධම්ම දායාදා තුම්හෙ පිතේන ආදිස්සා භවේයාත ආමිස දායාදා සත්තු සහසකනාවකා විහරಂತಿ මෝධම්මදායාදාති අහම් පිතේන ආදිස්සෝ භවෙය්‍යං ආමිසදායාදා සත්ත ශාවකා විහරಂತಿ මෝවාමිසදායාදාති කුම්හේච මේ භික්ඛවේ ධම්මදායාදා භවෙය්‍යාත නොවාමිස දායාදා තුම්මේ පිතේනන ආදිස්සෝ භවෙය්‍යාත ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ නොවාමිස දායාදාති අහම් පිතේනන ආදිස්සෝ භවෙය්‍යං ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ මොවාමිස දායාදාති තස්මාතිය භික්ඛවේ ධම්මදායාදා භවත මාමිස දායාදාති පින්වත්නි අද පොය ධර්ම දේශනාව හැටියට ධම්මදායාද සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වන්න. මේ ධම්මදායාද සූත්‍රයත් සෑහෙන ප්‍රමාණයකට දීර්ඝ සූත්‍රයක්. සම්පූර්ණයෙන්ම මේ සූත්‍ර ධර්මයේ විස්තර කරන්නට කාලයක් නැහැ. ඒ නිසා ප්‍රධාන කාරණා ටික මේ ධම්මදායාද සූත්‍රයේ සාරාංශය වගේ මේ කාලය තුල විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සවැත්නවර ජේතවනාරාමේ වැඩවසද්දි තමයි මේ දේශනාව කළේ. මෙහෙම වදාරනවා ධම්මදායාදාමේ භික්ඛවේ භවත මා ආමිෂ දාන. මහණෙනි මගේ ධර්මයට දායාද වව. මගේ ධර්මයට හිමිකාරයෝ වව. ආමිෂයට හිමිකාරයෝ නොවව. අත්තිමේ තුම්මේසු අනුකම්පා කිංචිමේ ශාබක ධම්මදායාදා භවෙය්‍යං ආමිසදායාතාති මහණෙනි නුඹලාගෙන මගේ තියෙනම අනුකම්පාව මොකද්ද මේ අනුකම්පාව කෙසේනම් මගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්න වෙද්ද ආනිසේට හිමිකම් කියන්න නොවෙද්ද කියලා. නුඹලා ධර්මදායාදේ පිහිටවීම සඳහා නුඹලා කෙරෙහි මගේ අනුකම්පාවක් මෙහෙම වදාරනවා බුදුරජාණන් සම්මේත භික්කවේ ආමිෂදායාදා භවෙයාතනෝ ධම්මදායාදා මහණෙනි නුඹලත් ආමිෂයට හිමිකාරය වෙනමන ධර්මීතේ වාගේ හිමිකංකාරය වෙන්නේ නැතිනම් තුම්හේති තේන ආදිස්සා භවෙය්‍යාති ආමිෂ දායාදා සත්‍ය ශ්‍රාවකා විහරන්තිනෝ ධම්මදායාති මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයට ගැති වෙලා ඒ පැත්තේ කටයුතු කරන අය ධර්මයට දායාදකම් කියන්නේ නැත කියලා නුඹලාවත් නින්දා කටයුතු නිග්‍රහ කටයුතු දෙක අහම්ජිතේන ආදිස්ස භවෙයං ආමිසදායාදා සත්ත්ව ශාවකා විහරන්තිනෝ ධම්මදායාද මමත් ඒ කාරණේ හේතු කොටගෙන නින්දාකාගතගෙන මොකද ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ ගැන හොයන හිමිකම් කිරණ අය නෙමෙයි ආමිෂය ගැන හොයන ඒ පැත්තට ගැති වෙච්ච පිරිසක් කියලා මාවත් නින්දා කටයුතු කරනවා. තුම්මේච මේ භික්ඛවේ ධම්මදායාදා භවෙය්‍යාතනෝ ආමිෂදාය මහණෙනි යම් හේකෙන් නුඹලා මේ ආමිෂයේ පැත්තකට දමලා ධර්මයට බර වෙනවා නම් ධර්ම දායාදය අරගන්නවා නම් සම්මේපි තේන න ආදිස්සා භවිජා නුඹලාට දෝෂාරෝපණයක් වෙන්නේ නැහැ මොකද ධම්මදායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ආමිස දායා මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්නේය ආමසේට හිමිකම් කියන්නේ නොවේය කියලා මේ විදියට උඹලාටත් මේ ප්‍රශංසාවක් වෙනවා. හින්දා කරන්නේ අහම්පිතේනන ආදිස්ස භවෙය්‍ය ධම්මදායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ආමිස දායා මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකය ධර්මයට හිමිකම් කියන්නේය ආමිසයට හිමිකම් කියන්නේ නවේය කියලා මටත් ඒකෙන් ප්‍රශංසාවක් වෙනවා ඒ නිසා මහණෙනි මගේ ධර්මයට හිමිකම් කියන්නෝ දායාදවන්නෝ බව. ආමිසයට හිමිකම් කියන්නෝ දායදවන්නෝ නවව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතන ආමිෂයයි ධර්මයයි ධර්මයන් ආමිෂයක් බෙදී යන්නේ පරියාය ධර්මයේ නිෂ්පරියාය ධර්ම පරියාය ආමිෂේ නිෂ්පරියාය ආමිෂේ මේ ශාසනයේ තිබෙන සතරමඟ සතරඵල නිවන් කියන මේ නව ලෝකෝත්තර ධර්ම ඒව නිෂ්පර්යාය ධර්ම හැටියට සැලකෙනවා. නිෂ්පර්යාය ධර්ම. නව ලෝකෝත්තර ධර්මයේ නිෂ්පර්යාය ධර්ම. ඊළඟට මේ ශාසනයේ ඇතම් කෙනෙක් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. උපෝසත කර්ම කරනවා. මල් ගඳ විලුම් ආදී පූජා කරනවා. බණ අහනවා ධර්ම දේශනා කරනවා. ඥාන සමාපatti උපදවා ගන්නවා. හැබැයි මේ සේරම කරුණු කරන්නේ මේ විවට්ටං කට්ටෙන්ට විවට්ට කියන්නේ මේ සසර නැමැත්ම නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ කියාපු කටයුතු ටික කරනවා මෙහෙම කරමින් පිළිවෙලින් නිෂ්පර්යාය ධර්මයයි කියන තමාමහ නිවන් අවබෝධ කරගන්න. එතකොට කලින් කියාපු නව ලෝකෝත්තර ධර්මය නිෂ්පරියායයි. මේ පසුව කියාපු නිර්වාණ සම්පත්තියේ පතාගෙන දානාදී විවිධාකාර පින්දාම් කරමින් ගිහිල්ලා නිවන අවබෝධ කරගන්නවා ඒක පරියාය ධර්ම. ඒ පర్యాయ ධර්මයේ අවසානයේදී නිෂ්පర్యాయ ධර්මයේ බවට පත් කරගන්න. මේ විදිහට ධර්මය නිෂ්පర్యాయ ධර්මය පర్యాయ ධර්මය කියලා දෙආකාරයෙන් බෙදී යනවා. ඊළඟට ආනිසය දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් නම් සිවර පින්දපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පස නිෂ්පරියාය ආමිස ඊළඟට ඇතම් කෙනෙක් දිව්‍ය මනස්සාදී සම්පත් ප්‍රාර්ථනා කරමින් දන් දෙනවා, සිල් රකිනවා, උපෝසත කර්ම කරනවා, බණාන ධර්ම දේශනා කරනවා, ධාන සමාපatti උපදවා ගන්නවා. දැන් මේ ඔක්කොම කරන්නේ භව සම්පත් ප්‍රාර්ථනා කරනවා. එහෙම කළා හිටන් අවසානයේදී භව සම්පත් ලබා ගන්න. ඒකට කියනවා පරියාය ආමිෂය කියලා. කොට නිෂ්පරියාය ආමිෂයයි පරියාය ආමිෂයයි. නිෂ්පරියාය ධර්මයයි පරියාය ධර්මයයි. ඉතින් මේ නිෂ්පරියාය ආමිෂයත් පරියාය ආමිෂයත් දල වශයෙන් ගත්තාම මේ ධර්මයක් ආමිෂයක් කියන දෙක. මේ දෙකේ අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දේශනා කළා. මේ නිවන් මඟ දේශනා කළා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ආයුතු නිවන් මඟ දේශනා කළා. උන්වහන්සේ දේශනා කළ නිසා තමයි අපි මේ නිවන් මඟ දැනගන්නේ හොයාගන්නේ. ඒ නිසා ධර්මයටත් අයිතිකරු බුදුරජාණන් වහන්සේ තමයි. බුදුරජාණන් වහන්සේ සත්වෙහි ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුජන වදාළ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට සිවුරු පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ ලැබේ. බුදුරජාණන් වහන්සේ අනුදැන බදාලා නියම කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතුයි ආමිෂයක්. එහෙම බැලුවහම මේ ධර්මාමිෂ දෙකම බුදුරජාණන් වහන්සේ සතුයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ආමිෂය ගැන කල්පනා කරන්න එපාය ධර්මයේ ගැන කල්පනා කරන්න ධර්මයේම ගන්නේ ධර්මයට හිමිකම් ගන්නේ කියලා මේකට හොඳ කතාවකුත් බුදුරජාණන් වහන්සේම වදාරලා තියෙනවා භික්ෂුන් වහන්සේලා දෙනමක් වෙනවා මේ වෙලාව බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අවසන් වෙච්ච වෙලාව. හැබැයි තාම හිර හැරිලා නැහැ. දන් වළඳන්නට කාලය තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් වඩිනවා. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අවසන්. හැබැයි දාණය ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි වෙච්ච දාණය තියෙනවා නමකට දෙනමකට තරමට. මේ දෙනම වැඩියහම බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම දැන් දාන වන්දන ඔක්කොම කටයුතු අවසන්. මෙන්න තියෙනම මම දාන වන්දන ඉතිරි වෙච්ච දාණය. කැමතිනම් මේ දාණය වළඳන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා දෙනමට වදාරනවා. එයින් එක භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දැන් දානේ වළඳන අවසාන ඊළඟට බුදුරජාණන් වහන්සේ ලැබෙන දාණය නම් ඒකේ පවිත්‍රතාවයේ කොච්චරද කියන්නේ. තාම පිරිසිදු දානයක් තමයි බුදුරජාණන් වහන්සේ ලබන්නේ. දැන් මටත් හොඳටම බඩගින් මේ ඊතා පිරිසිදු පවිත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළලා ඉතිරි වළඳලා ඉතිරි වෙච්ච දාන ටිකක් වළඳලා අද මම දවලුත් පැයක් මහන්දම් පුරා ගන්නවා. එහෙම හිතලා හිතන් අර බුදුරජාණන් වහන්සේ ඉතිරි කළ දාන ටිකක් වළඳලා ඒ භික්ෂුන් වහන්සේ බඩගින්න නිවාගෙන එදා දවලුත් රාත්‍රියක් ගත කළා. මහානදම්පුර ඊළඟට අනෙක් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දාන වළඳන අවසාන ඒ වළඳලා ඉතුරු වෙච්ච දාන තියෙන ඒකත් ඊටාම පවිත්‍රයි ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ධර්මයට දායාද වන්නය ආමිෂයට දායාද නොවන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මම පිළි අරගෙන කොච්චර පවිත්‍ර දානයක් වුණත් මම මේ දාන ටික ගන්නෙ නැහැ. කුසගින්නේ අද දවල් කාලයක් රාත්‍රී කාලයක් ගත කරමින් මහානදම් කරනවා. උන්වහන්සේ ඒ විදිහට කල්පනාමත ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂූන් දෙනම අතර දෙවැනිම කියවන භික්ෂුව ඊ타මත්ම ප්‍රශංසනීයයි. හැබැයි දෙනමම නරක නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන දාන ටිකක් ගත්තේ කිසියම් දෝෂයක් නැහැ. නමුත් මේ දෙන්නගෙන් අර පසුවකී බුදුරජාණන් වහන්සේගෙන්වත් ලැබෙන දාන ටික වළඳන්නේ නැතුව කුසගින්නේ. රාදමල් ගත කර ගනිමින් මහණදම් පෙරව භික්ෂුව මේ දෙන්නා තුරෙන් ඊටාම ශ්‍රේෂ්ඨ ඒ භික්ෂුවට ඒක බොහෝ කාලයක් අල්පේච්ඡතාවයේ සඳහා සුභරතාවයේ සඳහා හේතු වෙනවා. දානේ පිළිබඳව යම්කිසි වරදක් හෝ ක්ලේශයක් හෝ ඇති වෙච්ච වෙලාවට Tamanට නිග්ම නිග්‍රහ කර ගන්නට පුළුවන්. නුඹ එදා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු දානිතකවත් වළඳන්නේ නැතුව දැන් මේ මේවට ඇලීම කරනවද මේවට ආශ කරනවද කියලා හිතන් Tamanටම නිග්‍රහ කරගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙවෙනි භික්ෂුවගේ ක්‍රියාපිළිවෙල ඒ භික්ෂුවට බොහෝ කාලයක් අල්පේච්ඡතාවයේ සඳහා සුබරතාවයේ සඳහා ගුණධම් වැඩි දියුණු කර ගැනීම සඳහා හේතු වෙනවා කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කෙටියෙන් දේශනා විස්තර කළ ටික පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා එහෙම දේශනා කළා විහාරයට වැඩිය බුදුරජාණන් ඊළඟට සරියොත් මහ රහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නවත්තපු තැන ඉඳලා ධර්ම දේශනාව කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඇරුණහම මේ බුද්ධ ශාසනයේ අතිශ්‍රේෂ්ඨ සරියුත් මහ රහතන් වහන්සේ තමයි. ගම් සෙනෙමි කියලා කියනවානේ. දැන් රජුරුවන්ගේ සේනාධිපතිය තමයි ප්‍රධානි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපතිය තමයි සරියුත් මහරහතන්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පැවැත් වූ ධර්ම චක්‍රය අනුව පවත්නවා නැවත පවත්නවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එහෙම නිසා සරියොත් මහරහතන් වහන්සේ අතිශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේගේ අදහස් සෑහෙන ප්‍රමාණයකට තේරුම් අරගනිමින් ඒ අනුව ධර්ම දේශනා කරන්න. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දැන් ධර්ම දේශනාව ආරම්භ කරන අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තව ටිකක් විස්තර කරනවා. චිත්තාවතානුකෝ ආවස සත්ත්ව පවිවිත්තස්ස විහෙරත ශාවකා විවේකං නාන සික්ඛං අවත්මි කෙතකින් ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රවිවේක වාසය කරද්දී ශ්‍රාවකය ඒ අනුව හික්මෙන්නේ නැහැ මේ ධර්ම දායාදයට සම්බන්ධවම තමයි මේක දේශනා කරන්නේ උන්වහන්සේ. දැන් සාස්ත්‍රන් වහන්සේ ප්‍රවිවේක විවේකීව වාසය කරනවා. මෙතන පරිවිත්ත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගන්න තියෙන්නේ උපදි විවේකය කියන්නේ. නිර්වාණය. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා වාසය කරනවා එහෙම විවේකව වාසය කරනකොට මේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාමකයන්නේ විවේකයට අනුම හික්මන්නේ නැති කෙසේද මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නේ නගනවා ඉදාංශ සත්ත්ව පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානසික්ඛං හරත්නි මෙන්න මේ ආකාරයට ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරනවා. ශ්‍රාවකය ඒ විවේකයට අනුව වාසය කරන්නේ නැහැ. මෙතන තවත් විදියකින් ගන්නකොට විවේකය කියන්නේ කෙලෙස් දුරලීම කියලා ගන්නට පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේ සියලුම කෙලෙස් දුරලලා තේරම ප්‍රහාණය කරන වාසය කරනවා එහෙම ශාස්ත්‍රඥ වහන්සේ සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා වාසය කරද්දී ශ්‍රාවකය ඒ අනුව හික්මන්නේ නැත්නම් කොහොමදම කියලා හිතන් සරියුත් මහ රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා. එහෙම වීමට කාරණා කීපයක් තියෙනවා. මේක කාටත් හිතේ සබා ගැනීමට ඊටාම වටිනා ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ කාරණා ටිකක්. සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. ඒ ගැන අපි තව ටිකක් සලකලා බලමු. යේ සංච ධම්මානං සත්තා පහනමාහ තේච ධම්මේ නප්පජාන්ති. ඔන්න එක කාරණයක්. ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ ධර්ම ප්‍රහාණය කරලා කළ යුතුය කියලා කරන්න කියලා වදාළා නම් මේ ශ්‍රාවකෝ ඒ ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. විවේකං නානසික්ඛන්ති කියන්නේ ඒක. විවේකයට අනුව හික්මන්නේ නැහැ. ශාස්ත්‍රඥාන්තේ මේ මේ ධර්ම ප්‍රහාණය කරන්නට ඕන කියලා දේශනා කරලා තියෙනවා. නමුත් ශ්‍රාවකයෝ ඒ ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. ඒක කාරණා බාහුලිකා චහන්ති සාකලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්ඛෙත්ත දුරා ඒ දෙවෙනි කාණ්ඩ මේ දෙවෙනි කාරණයේ බාහුලිකා කියන්නේ බොහොම බඩමුට්ටු පොරවගෙන වාසය කිරීම සිවුරු පෙරකර අනම්මනම් මහ ගොඩ ගොඩවල් බඩු මෝට්ටු එකතු කරගෙන පොරවගෙන වාසය කරන එකට කියනවා බාහුලිකා කියලා. එහෙම වාසය කරනවා. සාතලිකා මේ බුද්ධ ශාසනය බුද්ධ දේශනාව ගණන් ගන්න නෑ බොහොම ලිහිල් කොට අරගන්න. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ බුද්ධ දේශනාම ගන්නෙ නෑ බොහෝම ලිහිල් කොට ගන්නවා විනය නීති රීති අරවාමිය ඒවත් බොහෝම ලිහිල් කොට ගන්නවා සාතලිකා කියන්නේ ඒක ඔක්කමනේ පුබ්බංගම ඔක්කමන කියලා කියන්නේ අවපාතයට යන හින්දා යටට ගිලෙන හින්දා නීවරණයන්ට කියන නම. දැන් මෙයා වාසය කරන්නේ නීවරණයන් పూర్වාංගමකටගෙන තමයි. දැන් නීවරණයන් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ තනත්තා නීවරණයන් పూర్වාංගමකටගෙන වාසය කරනවා. ඒවට යට වෙලා වාසය කරනවා. පරිවේකේ නික්කිට දුරා මේ ප්‍රවිවේකය කියන එක මේක අදහස ඇත්තරලා ඒවා ලබා ගන්නවා කියලා. කායි විවේකය කියනවා විවේක ස්ථානයකට පැමිණලා ජනසාමානාදයෙන් අයින් වෙලා බණ භාවනා කරමින් වාසය කරේ. ඒ අනුව ඉක්මෙන්නේ නැහැ. චිත්ත විවේකය කියනවා ධ්‍යාන සමාපatti මාර්ගඵල ධර්ම මේ ඔක්කොටම ඒ පැත්ත ගැන හිතෙන්නෙත් නැහැ. උපදි විවේකය කියනවා නිවනට. මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ විවේකයන් අනුව හිතෙන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට වුණාම තුන් ආකාරයකින් ශ්‍රාවකයෝ ගැරහීමටපත් වෙනවා. එකක් තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකය විවේකයට අනුව හික්මන්නේ නැහැ. මේක කාරණයක්. තෙරුන් වහන්සේලා ගැරහීමටපත් දෙවෙනි කාරණය තමයි ශාස්ත්‍රඥ වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා වදාළනම් ඒ ධර්ම ප්‍රහාණය කරන්න. ඒ දෙවෙනි කාරණය නිග්‍රහමට දෝෂ දර්ශනයට ලක් වෙනවා තෙරෙනවා. තුන්වෙනි කාරණය තමයි දැන් අලින් කියලා දුන්නේ බාහුලිකාච හොಂತಿ සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්කිටපුරා මේ ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දාලා ඒ ගැන හිතන්නේවත් නැතුව බුද්ධ දේශනාම ලිහිල් කොට අරගෙන නීවරණයන් පූර්වාංගම කොටගෙන වාසය කරා මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකය තෙරණ වහන්සේලා මෙන්න මේ විදිහට මේ ආකාරයෙන් උත්සාහය කළ තුන් ආකාරයකින් මේ ශ්‍රාවකය ජරහීමටපත් වෙනවා දෝෂ දර්ශනීයට ලක් වෙනවා නිග්‍රහවට ලක් වෙනවා පළවෙනි කාරණේ තමයි යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්නෙත් නෑ. ශාස්ත්‍රඥ වහන්සේ විවේකීව වාසය කරනකොට තමන් විවේකීව වාසය කරන්නෙත් නෑ. අභාවලිකාදී වශයෙන් විස්තර කළ හැටියට මේ ප්‍රතිපත්ති ධර්මයන් සේරම අත්තර දාලා නීවරණයන්ට යටබලා වාසය කරනවා. මේ කාරණා තුනකින් ශ්‍රාමකයන් දෝෂ දර්ශනීයට ලක් වෙනවා. නිග්‍රහමට ලක් වෙනවා. මේ සරියුත් මහරහතන් වහන්සේ වදාරන්නේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව. ගිහි පින්වතුන්ටත් මේක එහෙම තමයි. සමන්ත භික්ෂුන් වහන්සේලාට මෙන් ਸਰව ප්‍රකාරයෙන් එක කරන්න බැරි වුණත් යම් කිසි ප්‍රමාණයකින් ඒ කටයුතු කරන්නට ඕන තමන්ගේ තරමට ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කළා තමනුත් හැකිතරමින් විවේකී වාසය කිරීමට වෑයම් කරන්නට ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කළා නම් ඒවා ප්‍රහාණය කිරීමට වෑයම් කරන්න ඕනේ ඒවා ප්‍රහාණය කරන්න. බාහුලිකාදී වශයෙන් වදාළ කාරණා ටිකේ හැටියට ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දමලා නීවරණයන් පූර්වාංගම කොටගෙන බණ භාවනා කිරීම අත්තර දමලා වාසය කරන්නේ නැතුව තමන්ට හැකි ප්‍රමාණයකින් මේ බණ භාවනා ආදිය කරමින් වාසය කරන්න. මේ පින්වතුන්ටත් කියනවා මේක. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන මේ විදිය මේ බුද්ධ ශාසනයේ කෙරවරු තුන් ආකාරයකින් දෝෂ දර්ශනයට ලක් වෙනවා කියලා. ඉතින් ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ මේ පිළිබඳව තවදුරටත් විස්තර කරනවා. කොහොමද දැන් මුලින් ප්‍රකාශ කළානේ බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා වදාලා නම් ඒ ධර්ම ප්‍රහාණය කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකය විවේකීව වාසය කරන්නේ නැහැ බාහුලිකා ආදි වශයෙන් විස්තර කළ හැටියට ශාසනයේ ලිහිල් කොටගෙන ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දාලා නීවරණයන් පූර්වාංගම කොටගෙන වාසය කරනවා බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මදායාදාමේ භික්ඛවේ භවත කියලා. ඒකයි මේ දේශනාවේ මූලාශ්‍රය. මේ සරියොත් මහරහතන් වහන්සේත් වදාරන්නේ එතෙන්ට තමයි. මේ කියන දෙපැත්ත ගත්තාම එක පැත්තක් ධර්ම දායාදයට හිමිකම් කියන අය වෙනවා අනිත් පැත්ත ධර්ම දායාදයට හිමිකම් නොකියන අය වෙනවා. තවත් පරිත්‍රව ධර්ම දායාදයක් ආමිෂ දායාදයක් කියන දෙක මේ සරියුත් මහ රහතන් වහන්සේ මෙතෙන්දී නම නැතුවට දේශනා කළේ ඒකයි. දැන් ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරනව ශ්‍රාවක විවේකී වාසය කරන්න. එතන තියෙන ආමිෂ 10ක්. ශාස්ත්‍රෝන් වහන්සේ යම් යම් දේ ප්‍රහාණය කරන්න කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා වදාරනම ශ්‍රාවකයේ කෙලෙස් ප්‍රහාණය කරන. එතනක් තියෙන ආමිෂ දාය. එතකොට බාහලිකාදි වශයෙන් විස්තර කළ ටික මේ බාහුල්‍ය බවට පත් වෙලා භාවනා කිරීම ආදී ගැන අත්තර දාලා නිවාණයන් පූර්වාංගම කොට සාසනේ ලිහිල් කොටගෙන වාසය මේ ආනිස දායාදෙනේ අරගෙන තියෙන්නේ වචන වලින් නොකියුණාට එතන තියෙන ආමිෂ දායක. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේ දෙපැත්ත තමයි මේ දේශනා කරන්නේ. ආමිෂ දායාදයේ අත්තරලා ධර්ම දායාදයටපත් වෙන්නේ කොහොමද කියලා. කලනොත් කිව්වනේ නිෂ්පරියාය ධර්මයේ පරියාය ධර්මයේ කියලා නිෂ්පරයාය ධර්මයේ කිව්වේ නව ලෝකෝත්තර ධර්ම. පරයාය ධර්මයේ කිව්වේ යම් යම් අය නිවන් පතමින් දාන ආදී පින්දහම් කළා අවසානයේදී නිර්වාණය අවබෝධ කරගන්න. ඒක පරයාය ධර්ම. නිෂ්පරයාය ධර්මයේ තමයි මෙතන ප්‍රධාන. ඒ ධර්මයේ ගැන තමයි මේ සරියුත් මහරහතන් වහන්සේ මෙතෙන්දි දේශනා කරා. මේම මදාරලා තවත් ඉදිරියට උන්වහන්සේ දේශනා කරා. කොහොමද අර ආමිෂ දායාද ධම්ම දායාද ආමිෂ දායාද කියන දෙකම පදනම් කොටගෙන තමයි මේ ඉදිරි සියලුම දේශනා සරියුත් මහ රහතන් වහන්සේ කරන්නට යෙදුනේ. සත්‍රාවස ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ මේ ලෝභ දේශ දෙකෙන් ආරම්භ කළා. ලෝභය කියන එක ඊටාම ලාමක එකක්. දේශය කියන එකත් ලාමක එකක්. මේවා උසස් ධර්ම නෙමේ ලාමක ධර්ම. ලාමක ධර්ම, හීන ධර්ම, නීච ධර්ම. ලෝභය, දේශය කියන මේ දෙකම ලෝභය කියන්නේ තමා සතු දේවල් පිළිබඳවත් තදින් යලනවා බැඳෙනවා. ඒ මදිවට අනුන්ගේ දේවල් ගැනත් ලෝභකම් කරනවා බැඳෙනවා. ඒක තමයි ලෝභය කියන්නේ. අප නොඑක ආකාර නම් වලින් සඳහන් වෙනවා දේශනාවේ අවිද්‍යා කියලා රාගය කියලා තණ්හාව කියලා මේ වගේ විවිධ නම් වලින් මේක විස්තර වෙලා තියෙනවා. මේක බොහොම ලාමක එකක්. ඊළඟට දෝෂෝච පාපකෝ. නම් දේශය කියන එකත් බොහොමත්ම ලාමක එකක්. දැන් ලෝභය බොහෝසෙයින් තමන්ගේ ජීවිතේ විනාශ කරනවා. තමන්ට විපත් කරන එකමයි කරන්නේ. දේශේම නෙමෙයි සමන්ට විපත් කරන අනුන්ටත් විපත් කරන දුක්ඛෝ ආවස දෝෂේන අභිභූතෝ අක්ඛබ්භ්‍යාදායති තේතේති පරබ්භ්‍යාදායති තේතේති උභයබ්භ්‍යාදායති තේතේති බුදුරජාණන් වහන්සේ වදාළා දේශයෙන් බරිත වෙච්ච පුජ්‍යලයා සමාත අහිත පිණිස පිළිපදින අනුන්ට අහිත පිණිස පිළිපදිනවා. ඒ තමන්ටත් අනුන්ටත් කියන මේ දෙපක්ෂයටම අහිත පිණිස පිළිපදිනවා. මේ දේශය මේ බොහොම රළු එකක් තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම විනාශය ළඟා කරනවා. ලෝභය එහෙම රළු බවක් පේන්නේ නමුත් තද බැඳීම තමයි ඇති වෙන්නේ ලෝභය. තමන්ටම තමයි බොහොම විපත් කරන්නේ. දැන් සරියත් මහ රහතන් වහන්සේ වදාරනවා తත්‍රාවසෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභයත් බොහොම ලාමකයි දේශයත් බොහොම ලාමකයි මේ දේශනාවේ මුලත් එක්ක සම්බන්ධ කළාම මේ ධර්ම ධර්මාභා ධර්ම දායාදේ ලබන හැටි නොලබන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ නෙමේ සරියොත් මහරහතන් වහන්සේ මේ වෙනස් ආකාරයකින් දේශනාකට වදාරන ලෝමස්සච පහානාය දෝසස්සච පහානාය අත් අට්ටි මජ්ක්‍ධිමා ප්‍රතිපදා චක්කකරණේ ඥානකරණේ අදි වශයෙන් සරියොත් මහ රහතන් වහන්සේ වදාළා. අවත්නේ මේ ලෝභයටත් දේශයටත් කියන මේ දෙකට මේ ලෝභ දේශ දෙක ප්‍රහාණය සඳහා මෙන්න තියෙනවා ප්‍රතිපදාව මජ්ක්‍ධිමා ප්‍රතිපදා නුවණස ඇති කරන ඥාන සම්පත්තිය ලබලා දෙන අවසානයේදී නිබ්බානාය සම්මත්ත නිර්වාණය පිණිස පවතින මේ ප්‍රතිපදාවක් තියෙනවා මොනවටද ලෝභයක් දේශයක් කියන මේ දෙක ප්‍රහාණය කරනවා. අයමේම අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. තේයතේ ගං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සමාධි මෙන්න මේක තමයි මේ ලෝභය, දේශය ආදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාව. නුවණස ඇති කරන නිවන් පිණිස පවතින ප්‍රතිපදාව මෙන්න මේක තමයි. සම්‍යක් දෘෂ්ටි ආදී මාර්ගාංග 8 මේ මාර්ගාංග 8 හේතු කොටගෙන ලෝභයත් ප්‍රහාණය කරන්නට පුළුවන් දේශයත් ප්‍රහාණය කරන්නට පුළුවන් මධ්‍යමා ප්‍රතිපදා මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කරලා තිබෙන මධ්‍යම ප්‍රතිපදාව මෙන්න මේක. මේ විදිහට සරියොත් මහ රහතන් වහන්සේ ලෝභය, දේශය, ක්‍රෝධය ආදී වශයෙන් කෙලස් 14ක් මෙතන දේශනා කරා. ඒ හැම එකක්ම වෙන වෙනම විස්තර කරන්නට බෑ. සමස්තයක් වශයෙන් අපි කෙලස් කියලා ගත්තාම තේරුම් ගන්නට පුළුවන්. මේ කෙලස් කියන ඒවා හේරම ලාමක ධර්ම. යහපත් හොඳ ධර්ම නෙමෙයි ශ්‍රේෂ්ඨ ධර්ම නෙමෙයි එහෙම සමස්තයක් වශයෙන් කෙලස් කියලා ගත්තහම මේ සේරම ඊටාම ලාමක ධර්ම පාප ධර්ම පාප කියන්නේ පාපකෝ කියන්නේ මෙතන ලාමකයි කියන තේරුම. සේරම කෙලස් මේ ලාමක ධර්ම. ඒ ලාමක ධර්ම ප්‍රහාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. නුවණස ඇති කරන නිවන පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ සම්‍යක් දෘෂ්ටි ආදී අංග 8කින් යතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මේ විදිහට සරියොත් මහ රහතන් වහන්සේ මේ ධම්මදායාද ලබා ගන්න හැටි වෙනත් ආකාරයකින් දේශනා කරනවා. මේ වචනවල පදබල වෙනසක් තිබෙනවා මිසක් අරතේනම් කිසිම වෙනසක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලේ ධම්මදායාදාමේ භික්කවේ භවතම ආමිෂ දායාදා ධර්මයේ හිමිකාරයන් වෙන්නය ආමිෂයේ හිමිකාරයන් නොවන්නේ හැබැයි මෙතන තේරුම් ගන්නට ඕන හේත 100ක්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කරලා නැහැ බුදුරජාණන් එහෙම ප්‍රතික්ෂේප කළොත් එහෙම වික්ෂුන් වහන්සේලාට මහානදම් පුරන්න ලැබෙන්නේ නැහැ. මහානදම් පුරන්නට සිවුරු පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ අවශ්‍යද? ඒ සිව්පසේ නැතුව මහානදම් කරන්න බෑ. සිහිපෙන් උතුම්ගේ වශයෙන් ගත්තත් නඳුම් පැළඳුම් ආහාර පාන දෙවල් දරවල් බෙහෙත් මේවා නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. මේවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. එහෙම කළා මහානදම් කරන්න බෑ ශාසනය පවත්වන්න. ඒවා පරිභෝග කරන හැටි වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ ආකාරයට දේශනා කරලා. ඒ දේශනාව අහලා ඒ අනුවට කටයුතු කරන්නට. කඩාණේට ගෙවෙනාට තෙල් දාන්න මාගේ කඩාණේ ගෙවෙනාට තෙල් දාන්න තුවාලයකට බේත් බඳින්න මාගේ මේ සිව්පසය පරිභෝග කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒකට ප්‍රත්‍යවේක්ෂා කියලා වෙනම දේශනා කළා කියනවා පටිසංඛා යෝනිසෝ කියලා. මේ විස්තර අනුව. ඉතින් අන්නේ විදිහ ඒ සිව්පසේ පරිභෝග කරන්න ඕන එහෙම නැතුව බෑ. ඒක ප්‍රතික්ෂේප කිරීමක්. ඒ සිව්පසයත් ඔක්කම බුදුරජාණන් වහන්සේ සතුයි උන්වහන්සේ නියම කළ නිසා අනුජන්ම දාල නිසා තමයි වළඳින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. තමන්ගේ දිවි පැවැත්මට ඥාන සංප්‍රයුක්තව අල්පේච්ඡාදී ගුණවලින් යුක්තව ඒ සිව්පසය පරිභෝග කරනවා. එතකොට එතන ආනිසයට ගති වුණා කියලා නෙමෙයි. දැන් මේ දේශනාවේ කොහොමද ඒකට ගැති වෙන්නේ කියලා සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කළා. මේ කොටස හැමදෙනාටම ගිහි පැවිදි කාටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන කොටසක්. හිතාංශ සත්ත්ව පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානසික්ඛං. ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව කාය විවේකාදී උපදවාගෙන වාසය කරනවා ඔන්න ශ්‍රාවකෝ යනු හික්මන්නේ නැහැ. මේක වැරද්දක්. ඊළඟට යම් ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නම් ඒව ප්‍රහාණය කරන්න. ඔන්න දෙවෙනි අරන්. අර ආමිෂය පිළිබඳ විස්තරය කියනවා මේ දරියොත් මහරහතන් වහන්සේ වදාළ තුන්වෙනි කාරණය. බාහුලිකාක හොන්ති. බාහුලික කියන්නේ නොයේක් බඩ මෝට්ටු සිවුරු පිරකර අනම්මනම් ගොඩ ගහගෙන පුරවාගෙන යන යන තැන අරන් යමින් එහෙම වාසය කරන එක. එහෙම කිරීම තමයි බාහුලික කියන්නේ. එතන තියෙන්නේ ආමිෂේ නමුත් ඒක වැරදි. එහෙම කරන්න බුදුරජාණන් වහන්සේ වදාළා. සාතලික මේ ශාසනයේ විනය නීති රීති අරවා මේවා සේරම ලිහිල් කොට අරගන්න. ගානකට ගන්නෑ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම. අන්න එතනත් ධර්ම දායාදේ නැහැ. ඒකට දායාද වෙලා නැහැ. ඔක්කමනේ පුබ්බංගම නීවරණ ධර්මයන් පෙරට කොටගෙනයි වාසය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා. මේ ශ්‍රාවකය නීවරණ ධර්මයන් පෙරට කොටගෙන පූර්වාංගම කොටගෙන වාසය කරන උදාසීනව නින්දට බර වෙලා එහෙම වාසය කරනවා. එතකොට එතනත් අර ධර්ම දායාදේ නැහැ. පවිවේකේ නික්ෂිප්ත දුර. මේ ප්‍රවේක කියන්නේ කාය වේක, චිත්ත වේක, උපදීවේක කියන මේ විවේකයන්නේ ඒ ඔක්කොම මේ අදහස් ඔක්කොම අච්චර දාලා එහෙම නැහැ බලාපොරොත්තු අනිත්‍යත් දුරා කියන්නේ බලාපොරොත්තු සේරම අච්චරදායි. කිසිදු වීර්යයක් කරාමිය මොනවත් නැහැ ඒව කරන්න. මෙතන තියෙනවා මේ ධර්ම දායාදේ වෙන හැටි, ආමිත දායාදේ වෙන හැටි මෙතන පෙන්눔 කරනවා සරියුත් මහ රහතන් වහන්සේ. මේ කාරණා තුන භික්ෂූන්ට පමණක් නෙමේ ගිහි පින්වතුන්ටත් ඉතාම ප්‍රයෝජනයි. මේ කාරණා තුනෙන්ම ශ්‍රාවකයන් දෝෂ දර්ශනයට ලක් වෙනවා. නිග්‍රහ කටයුතු. ශාස්ත්‍රුන් වහන්සේ විවේකී වාසය කරනකොට ශ්‍රාවකයෝ හැම වාසය කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා වදාහම ඒක කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ අල්පේච්ඡතාවයෙන් යුක්තව නොපසුබට උත්සාහයෙන් බණ භාවනා කරන්න කියලා වදාලා තිබුණා. ඒක කරන්නෙත් නෑව සහැල්ලුවට අරගෙන බඩමුට්ටු පුරවගෙන නීවරණයන්ට බර වෙලා එහෙම වාසය කරන මේ තුන් ආකාරයකින්ම මහා තෙරුන් වහන්සේලාත් මධ්‍යම තෙරුන් වහන්සේලාත් නවක තෙරුන් වහන්සේලාත් දෝෂ දර්ශනයට ලක් වෙනවා. නිග්‍රහ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි උපාසක උපාසිකාවන් පවා ඒ පැත්තට ඒ හැටියට කටයුතු කරනවා නම් ඒ අය නිග්‍රහ කටයුතු දෝෂ දර්ශනයට ලක් වෙනවා. මේ ධර්ම දායාදය ලබාගත්තු අය නෙමෙයි. ඒක ලබාගන්නේ කොහොමද කියලා ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ තව දුරටත් පදාරනවා. සත්‍රාංශෝ ලෝභෝච පාපකෝ දෝෂෝච පාපකෝ මේ ලෝභ දේශ දෙකම මේ බොහොම ලාමක ධර්ම මෙතන කෙලස් 14ක් දේශනා කරලා තියෙනවා ඒ නිසා අපි ඔක්කොම පිදු කළා හිතන් කෙලස් කියලා අරගන්න එකින් එක විස්තර කරන්නට කාලේ නැහැ මේ කෙලස් බොහොම ලාමකයි අවත් කෙලස් බොහොම ලාමක ධර්ම ඒ ලාමක ධර්මෝ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාවක් මධ්‍යම ප්‍රතිපදාව. නුවණස ඇති කරන ඥානය පහළ කරන නිර්වාණය පිණිස පවතින මේ ප්‍රතිපදාවක් තියෙනවා. මොකක්ද මේ ප්‍රතිපදාව? අයමේව අරියෝ මච්ඡංගිකෝ මග්ගමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳවත් විස්තර කළ යුතුව තිබෙනවා කාල සීමාවේ හැටියට ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. ධම්මදායාද සූත්‍රය පිළිබඳව සාරාංශයක් තමයි මෙතෙක් වේලා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාරනවා